හොඳයි එහෙමනම් සාවධානව අහන්න. මේ හැම දිනකටම ප්‍රයෝජනයක් ගත හැකි වන ආකාරයේ සරල දානානිසංස දැක්කන දේශනාවක් ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු වෙන්නේ. ඒ හොඳින් අහන්න ඒ අනුව පිළිපදින උත්සාහ ගන්න. බුදුරජාණන් වහන්සේ බුදු වෙලා අවුරුදු 7ක් ගියාට පස්සේ දිව්‍ය ලෝකයට වැඩම කළ බව දක්වා තිබෙන පොත්පත්වල අභිධර්මයේ දේශනා කිරීම සඳහා ඒ කියන්නේ දිව්‍ය ලෝකයේ තමයි බුදුරජාණන් වහන්සේ අභිධර්මයේ දේශනා කළේ. බුදුරජාණන් වහන්සේ වැඩියාට පසුව දෙවිවරු දෙදෙනෙක් උන්වහන්සේ ළඟම ඇවිල්ලා වාඩි වුණා. එක දෙවියෙක් කල්පේ ශාක්‍යයි අනිත් දෙවියා මහේ ශාක්‍යයි. අල්පේශාවක කියන්නේ තරම් මහත් ඉද්ධි බල සම්පන්න ආදී නැහැ. මහේශාවක කියන්නේ තා බල සම්පන්න ඉද්ධි සම්පන්න කෙනෙක්. ඉතින් වෙනත් මහේශාවක දෙවිවරු එනකොට අර අල්පේශාවක දෙවියන්ට පස්සට පස්සට යන්නට සිදු වුණා. මහේශාවක දෙවිවරුන්ට ඉඩ දෙන්නට ඕන. ඒක නිසා ඔහු පස්සට පස්සට ගියා. ටික වේලාවක් යනකොට එක ළඟ හිටපු දෙවි දෙවිවරු දෙදෙනාගෙන් අල්පේශාවක දෙවියා හිටියේ බොහෝ ඈත. ඉතින් මහේසාවකදීග බුදුරජාණන් වහන්සේ ළඟම හිටියා. ඒදී උන්වහන්සේ බුදුරජාණන් වහන්සේ ඒ දෙදෙනා කරපු කම්ම ශක්තිය ප්‍රකාශ කොට වදාළා. අර අල්පේශාවකේ දෙවියා ඈතට ගිය දෙවියා අබුද්ධෝත්පාද කාලයකදී ඒ කාලේ අවුරුදු 20000ක පමණ වයස තිබුණ මිනිසයන්ගේ ඒ අවුරුදු 20000ක වයස් කාල සීමාව පුරාම බොහෝ දානමාන පුණ්‍ය ශක්තියෙන් කරපු කෙනෙක්. ඔහු විසින් කෝටි ගණන් වියදම් කරලා අවුරුදු 20000ක් පුරා දන් දීලා තිබෙනවා. ඒ වගේම ඔය සතර මංහන් දිවුල අද කාලේ දම් දානසල් දන්සල් දෙනවා වගේ එහෙම දන්සල් පවත්වලා තිබෙනවා. ඒ විදිහට අවුරුදු 20000ක් තිස්සේ අවුරුදු කෝටි කෝටි ගණන් වියදම් කරලා වියදම් කරලා වියදම් කරලා දැන් ලද මහා දානවල ප්‍රතිවේපාකයක් වශයෙන් මහේශාක්‍ය නැඹී අල්පේශාක්‍ය දෙවියෙක් වශයෙන් හිටදෙනවා. ඊළඟට අර බුදුරජාණන් වහන්සේ ළඟම හිටපු අල්පේශාවක දෙවියා බුදුරජාණන් දෙවියා කරපු පුණ්‍ය සත්‍ය බුදුරජාණන් වහන්සේ ප්‍රකාශ කොට වදාලා මේ මහේශාවක දෙවියෝ ඔබලා සිතනවා ඇති අර අල්පේශාවක දෙවියට වැඩිය නම් අවුරුදු 20000ක් නෙවෙයි ඊට වැඩි කාලයක් දන් දෙන්නට ඇති කෝටි ගණන් වියදම් කළා නෙවෙයි ඊටත් වැඩි ප්‍රමාණයක් වියදම් කළා දන් දෙන්නට ඇති කියලා. එහෙම නෙවෙයි මේ මහේශාවක තත්ත්වයෙන් පත්වන දෙවියෝ දන් දීලා තියෙන්නේ එක්ම වරක් පමණයි. දීලා තියෙන්නේ එක් දාන වේලාවක් වේලක් පමණයි. ඒ දීලා තියෙන්නේ අනුරුද්ධ මහරහතන් වහන්සේට. ඒ අනුරුද්ධ මහරහතන් වහන්සේට දෙන දෙක් දාණයෙන් ලැබෙන පුණ්‍ය ශක්තිය අර අවුරුදු 20000ක් තිස්සේ දෙන දාන ශක්තියෙන් ලැබුණු පුණ්‍ය ශක්තිය අභිභවා යමින් මහේශාක්‍ය දේවත්වයට පත්වනයි කියලා ගාථා හතරක් බුදුජානක වහන්සේ දේශනා කළ බව <clears throat> පොත්පත්වල දක්වා තිබෙනවා. තිනදෝෂානි තෙත්තානි රාග දෝෂා අයම් පජා තස්මාහි දීපරාගේසු දින්නං හෝති මහප්පලං තිනදෝෂානි කෙත්තානි දෝෂ දෝෂා අයම් පජා තස්මාහි වීත දෝෂේසු දින්නං හෝති මහප්පලං තිනදෝෂානි කෙත්තානි මෝහ දෝෂා අයම් පජා තස්මාහි වීත මොහේසු දින්නං හෝති මහප්පලං තින දෝසානි කෙත්තානි ඉච්ඡා දෝසා අයම් පජා තස්මාහි විගතිච්චේසු දින්නං හෝති මහප්පලං තීමේ කියන ගාථා හතරයි දේශනා කළේ ඒ දැක්වෙන සරල අදහස මෙන්න මේකයි තින දෝසානි කෙත්තානි මේ කුඹුරු වල ශේෂ්ත්‍ර වල තුර්ණ දෝෂ තිබෙනවා ඒ වගේ රාග දෝෂ අයම් පජා රාග දෝෂ මෝහ කියන ක්ලේශ ධර්ම වලින් මේ ලෝක සත්‍යය පීඩිත වෙලා තියෙනවා. සිත එයාගේ සිත දූෂිත වෙලා තියෙනවා. ඉච්ඡා දෝෂයන් පජාය වගේ මේ යම්මන් දේවල් ලබා ගැනීමේ කැමැත්තෙන් සිත දූෂිත වෙලා තියෙනවා. අර නිසරු කුඹරක දින දෝෂානේ තුක්න දෝෂ සහිත කුඹුරක ඒ කියන්නේ කුඩු මැටි වැල්පල ඇටි ආදී ගහන කුඹුරක ඒ වගේම මේක නිස්සාර භූමියක් නිසරු භූමියක් තෙතමනේ නැති කර්කශ භූමියක් පොහොර ආදී නැති සාරවත් භූමියක් නෙවෙයි එවැනි භූමියක එවැනි ක්ෂේත්‍රයක වැඩ අපි වීස්සා කියලා හිතමු වීස්සා නම් ඒකෙන් ලැබෙන අස්සන්න අල්පයි ඒ තා විශාල අස්සන්නක් ලැබෙන්නේ ඒ ගොවියා ඒ අස්සනේ වීදීම ඒ වීම ඉතා හොඳ ශස්ත්‍රීක කුඹරක වැපුරුවා නම් එහෙම තෙතමනේ තියෙන, ජලයේ තියෙන, පොහොර තියෙන, මල්පල ඇටි ආදී ගහන නැති ශස්ත්‍රීක කුඹරකේ වී වැපුරුවා නම් එහෙම ඔහුට හොඳ අස්වැන්නක් ලබන්නට පුළුවන්කම ලැබෙනවා. ඉතින් ඒ ගෝවියා තර්ක කරනවා නම් මමයි මේ වී වැපුරුවේ. එකම වී මම වැපුරුවේ කියලා මේ අස්වැන්න දෙකක් ආවේ ඇයි කියලා එහෙම තර්ක කරනවා නම් ඒක නිර්ර්ථක තර්කයක්. මොකද මේක කුඹුරේ වරද හොඳ සාරවත් කුඹරක වැපුරුවාට පස්සේ හොඳ ආසන්නක් ලැබෙනවා. ඒ වගේම නිසරු භූමියක වැඩි වගා කළාට පස්සේ ඒව වැපුරුවාට පස්සේ ඒකෙන් ලැබෙන්නේ මඳ අස්සන්නක්. ඒ වගේ බුදුහාමුදුර උපමාව පෙන්නනවා තෙන දෝෂානි කෙත්තානි මේ තුරුණ දෝෂ සහිත ශ්‍රේෂ්ඨ කුඹුරු තේනවා. ඒව වපුරපු බීජයෙන් ලැබෙන්නේ මහත් වූ මහත් ඵල දෙන්නා වූ විශාල අසන්නක් ලැබෙන්නේ. එතකොට තින දෝෂානි පෙත්තානි රාග දෝෂා අයම් පජා. ඒ වගේම මේ ලෝකේ සත්‍යංගේ සිට රාගයෙන් පරිත වෙලා තියෙන්නේ. රාගය නැමැති ක්ලේශයෙන් පීඩිත වෙලා තියෙන්නේ. ඒක පිරිසුදු භාවයට තත් වෙලා නැහැ. ඒ එවැනි කෙනෙකුට දානයක් දුන්නාට පසුව ඒකෙන් ලැබෙන විපාක සත්‍යය අර නිසරු කුඹුල්ක වගා කළ බීජයෙන් ලැබෙන අස්වැන්නසේ මඳ එකක් වෙනවා. ඒකයි ඒ ආකාරයේ තේම. තස්මා හේ වේතදාගේසෝ දින්නම් හෝති මහප්පලං එම නිසා දීත රාග තත්ත්වය කියන්නේ රාගය සම්පූර්ණයෙන් ප්‍රහීන කළපු කෙනෙකුට දානයක් දුන්නා නම් දින්නම් හෝති මහප්පලම් මහප්පලෝ මහානිසංසෝ විපාක ශක්තිය ලැබෙනවා හරියට උපමාවකින් කියනවා නම් සස්සීයක සස්සීයක කුඹරක වගාකල බීජයකින් විශාල ලස්සනක් ලැබෙනවා වගේ. මොකද ඒ සස්සීයක කුඹරේ තෙතමනේ තියෙනවා පොහොර තියෙනවා වල්පලෑට ආදී ගහන නැහැ. ඒක භූමියේ සාරවත් භාවයක් තිබෙනවා. ඒ වගේම තමයි අර තුර්ණ දෝෂා සහිත නැති කුඹුරේ තුර්ණ දෝෂ සහිත කුඹුරේ සිටිය මිනිසුන්ට උපමා කරපු රාග දෝෂ මෝහණින් බරිත වෙච්ච මිනිසුන් හා සංසන්දනය කළොත් ඒ වගේම ඈත් වූ සිතක් ඇති පිරිසුදු සිතක් ඇති අයෙකුගේ සිතේ ස්වરૂපය අන්න ඒ වගේ. එතකොට Tamanටම තේරෙන ඒ ඇයිට තේරුම් ගන්නට පුළුවන්කම තිබෙනවා මේ ලෝකේ සාමාන්‍ය සත්‍යයේ සිත තුළ විවිධ කෙලෙස් වලින් ගහනයි හරියට කුඹුරක වල්පැලෑටි වලින් ගහන වෙලා තිබෙනවා වගේ. ඒ වගේම ඒක චිත් බියලිලා ගිහිල්ලා රාගයෙන්, ද්වේෂයෙන්, ඊර්ෂ්‍යාවෙන්, ක්‍රෝධයෙන් වැනි කෙලෙස් ධර්මයන්ගේ සිත බියලිලා ගිහිල්ලා නෑ. නමුත් අනිත් අයගේ සිත ඒ කියන්නේ අර ශස්ත්‍රීක කුඹුරු වගේ කෙනෙකුගේ සිතේ තත්ත්වයේ තෙතමනේ කියන කරුණාවෙන් තෙත්තලා මෛත්‍රියෙන් තෙත්තලා මුදිතාවෙන් තෙත්තලා ඒර්ෂ්‍යා කෝදාදී දේවල් වලින් තෙත්තලා නැහැ. රාගයෙන්, ද්වේෂයෙන් දැවෙන සිත නෙවෙයි, තෙත්තුව සාන්තෝ සිතේ තියෙන. ඒ වගේම ඒ කුඹුරේ සස්තික භාවයක් අර කලින් කියන කුඹුරේ නැතුව වගේම එවැනි නිසරු භූමියකට සමකල මිනිසුන්ගේ සිත තුළ කිසිම ආකාරයකින් ලෝකෝත්තර ධර්මයන් අවබෝධ කර ගැනීමට අවශ්‍ය වූ විමුක්ත පරිපාලනයේ ධර්ම වශයෙන් හැඳින්වන ලබන ශාස්ත්‍රීය ගුණ ධර්මනේ අර සාරවත් කුඹරට උපමා කළ තැනත්තාගේ වගේ අයගේ සිත තුළ එහෙම නෙවෙයි ඒක ශාස්ත්‍රීයයි සතර සතිපට්ඨාන ධර්මයන්ගේ ශස්ත්‍රයකත්වයට පත් වෙලා තියෙනවා සම්මප්පදාන ධර්මයන්ගෙන් පෝෂිත වෙලා තියෙනවා සතර ඉද්ධිපාද ධර්මයන්ගෙන් ඒක ශස්ත්‍රයකත්වයට පත් වෙලා තියෙනවා ඒ වගේම පංචේන්ද්‍රිය ධර්මයන් පංච බල ධර්මයන්ගෙන් පෝෂප් වෙලා තිබෙන්නේ ඒ වගේම සත්ත බොද්ධංග ධර්මයන්ගෙන් ශස්ත්‍රයකත්වයට පත් වෙලා තියෙන ආර්ය අෂ්ටාංග මාර්ගයේ ගුණ ධර්මයන්ගෙන් ශස්ත්‍රයකත්වයට පත් වෙලා තියෙන්නේ මේ විමුක්ත පරිපාචයේ ධර්ම වශයෙන් හැඳින්වෙන මේ ධර්ම විමන් ලැබීමට දිනු කරගත යුතු ධර්ම වශයෙන් හැඳින්ගෙන මේ බෝධිපාක්ෂික ධර්මයන්ගෙන් සිත ශස්ත්‍රීකත්වයට පත් වෙලා තියෙන්නේ. එම නිසාම ඒ අනුව ඒ මාර්ගය ගමන් කරලා රාගය සම්පූර්ණයෙන් ප්‍රහීන කරලා අතිපරිසුදු సంతානියකින් සමන්නානත එවෙන් කෙනෙකුට දානයක් දීම තුළින් ලැබෙන විපාක සත්‍යය මහත්ඵලයි මහානිසංසයි කියලා බුදුහාමුදුරු පළවෙනි ගාථාවෙන් ඉලසින් දේශනා කොට වදාළේ. දෙවෙනි ගාථාවේ දක්වන්නේ තින දෝෂානි කොත්තානි දෝෂ දෝෂා අයම් පජා. මේ ලෝකේ සත්‍යයේ සිට දීසින් පීඩිත වෙලා තියෙන්නේ තරහෙන්, ක්‍රෝධයෙන්, වෛරයෙන්, ඊර්ෂ්‍යාවෙන් මෙවැනි කෙලෙස් ධර්මයන්ගෙන් සිත දූෂිත වෙලා තියෙනවා. ඒකට ඒ තරහවටම සම්බන්ධයේ දේවල් තමයි අමනාපේ, නුරුස්සන ගතිය ආදී දේවලුත් ඒ තරහවටමයි අයත් දේවල්. ඊර්ෂ්‍යාව තරහවටමයි අයත් කොටසක්. මේ විදිහට ඒ තරහ ආදී තරහවෙන් සිත දූෂිත වෙලා තියෙන සත්‍යයන් දෙන යම් කිසි දානයක් දුන්නා නම් ඒකෙන් ලැබෙන විපාකය නිස්සර කුඹරක වගා කළ අස්සන්නසේ මද අස්සන්නක් ලබා දෙන්නේ මද විපාක සත්‍යයක් ලබා දෙන්නේ තස්මාහි වේත දෝෂේතු වේත දෝෂ කියන්නේ වේත දෝෂ කියන්නේ දෝෂ සම්පූර්ණයෙන්ම නැති කර ද්වේෂසිතක් නැවත සිත සුර පහළ නොවන ආකාරයෙන් තුනී කර නැත්නම් නැති කර කෙනෙකුට යම් කිසි කෙනෙක් දානයක් දුන්නා නම් ඒකෙන් ලැබෙන විපාක සත්‍ය මහත්ඵල මහනිසංස භාවයට පත් වෙනවා කියලා බුදුහාමුදුරේ ගාථාවෙන් දක්වන්නේ තුන්වෙනි ගාථාව තින දෝෂානි කෙත්තානි මෝහ දෝෂායම් පජාමේ ලෝකේ සත්‍ය මෝහයෙන් මුලා වෙලා තියෙන්නේ අවිද්‍යාව අවිද්‍යාවෙන් වැසීලා සිටින්නේ. අර මහා නිසරු කුඹුරු වල්පැලෑටි වලින් ආදී වැහිලා තියෙනවා වගේ මේ ඇගේ සිත් මෝහයෙන් වැහිලා තියෙන අවිජ්ජාවෙන් වැසිලා තියෙන අවිජ්ජාය නිව්තෝ ලෝකෝ කියලා බුදුහාමුදුරුවෝ දක්වලා තියෙනවා අවිජ්ජාවෙන් වැසිලා තියෙන. ඒ නිසා ඒ ඇයට ඇත්ත දකින්නට බෑ ශක්තිය දකින්නට බෑ. නමුත් අර සාරවත් භූමියට උපමා කළ පුරුෂයන්ගේ සිතේ ස්වરૂපයම නෙවෙයි. මෝහය නැහැ අවිද්‍යාව නැහැ. ඒක නිසා මේ ඇගේ සිත තුළ ප්‍රඥා ඇස තිබෙනවා. ඒ ප්‍රඥා ප්‍රඥා ඇසින් දකිය හැකි ධර්ම ඒ ඇයට දකින්නට පුළුවන්. මේ සියලුම සංස්කාර ලෝකයේ තියෙන සම්පා දේවල් තියෙනවා නම් ඒ සෑම එකක්ම අනිත්‍ය ධර්ම වශයෙන් ඒ ප්‍රඥා ඇසින් ඒ ඇයට දකින්නට පුළුවන්. ඒ වගේම මේ ලෝකයේ තියෙන සියලුම සංස්කාර ධර්ම සම්බේ සංඛාරා දුක්ඛා කියලා දුක් වශයෙන් දකින්නට පුළුවන්. සම්බේ ධම්මා අනාත්තා මේ සියලුම ධර්මය අනාත්මයි Taman නෙවෙයි Tamanට අයත්පත්ව දෙයක් නෙවෙයි කියලා ආත්මයක් හෝ ආත්මීය දෙයක් වශයෙන් නොගෙන සියල්ලම අනාත්ම වශයෙන් වශයෙන් දකින්නට පුළුවන්. මේ ලෝකයේ තියෙන සියලුම සංස්කාර ධර්ම සංස්කෘත ධර්ම මේ මේ හේතු නිසා හටගත් ඵල ධර්ම විනා හේතුඵල ධර්ම විනා වෙන කිසි දෙයක් නෙවෙයි. මේ හේතුන් නිසා මේ මේ ඵලයේ වශයෙන් මේ ධර්ම හටගත්තයි කියලා හේතුඵල ක්‍රියාදාමයක් ඒ ප්‍රඥා ඇසින් ඒයට දකින්නට පුළුවන්කම ලැබෙනවා. මේ හේතුඵල දර්ශනය දකින විටම ඒ අයට පුළුවන්කම ලැබෙනවා මේ සංස්කාර ලෝකයේ නැවත නැවත ලෝක සත්‍යය ඉපදී ඉපදී මෙරි මෙරි යන්නේ මේ ආකාරයට මේ ඉදීම සම් සම්පූර්ණයෙන්ම නතර වන්නේ මේ ආකාරයට ආදී වශයෙන් දැක්කෙන අවිද්‍යාපත්‍ය සංඛාරා සංඛාරපත්‍ය විඥාන විඥාන විඥානපත්‍ය නාම රූපං ආදී දෙකෙන් හඳුන්වා දී යටි ඒ පටිච්චසම්පාද ධම්මයන්ගේ ක්‍රියාදාමයේ මෙලෙසින් සිදුවන පටිච්චසම්පාද ධම්මයන්ගේ නතර වීම සිදුවන්නේ මේ ආකාරයෙන් කියලා ප්‍රත්‍යක්ෂයේ නුවණින් අත්දකින්නට පුළුවන් මොකද අවිද්‍යාව නෙමෙයි ප්‍රඥා ආලෝකයේ ගුණංගේ සිට තුළ තියෙන. ඒ වගේම එයාට පුළුවන් මේ මේ පංචස්කන්ධ ලෝකේ අරගෙන මේ මමයේ මගේ කියලා හිතාගත්තට මෙතන තියෙන රූප වේදනා සංඥා සංකාර විඥාන කියලා කොටස් පහක් මේ රූප වේදනා සංඥා සංකාර විඥාන කියන මේ කොටස් පහේ தත්ත්වයේ නියම தත්ත්වයේ මේකේ මේවා ඇතිවන්නේ මේ මේ හේතු නිසායි මේවා නැතිවන්නේ මේ විදිහට නැති කිරීමේ මාර්ගය මේකේ කියලා දකින්නට පුළුවන් ඒ ප්‍රඥාවෙන් ඒ රූපස්කන්ධය ආදී පංචස්කන්ධ ධර්ම තුළින් යම් කිසි ආස්වාදයක් ලැබෙනවා නම් ඒ මේකේ ආශාදයේ මේකය ඒ වාගේ ආදීනවයේ මේකය ඒ වාගෙන් සිත නිදහස් කරගන්නේ නිස්සරණ භාවයට පත් කරගන්නේ මෙලෙසින් කියලා ඒ ප්‍රඥාව ඇසින් දකින්නට පුළුවන් අර මෝහයෙන් වැසී සිටි පුද්ගලයෝ වාගේ නෙවෙයි මේවා සත්‍ය පුද්ගලයෝ ආත්ම වශයෙන් අරගෙන උපාදාන කරගෙන ග්‍රහණය කරගෙන කටයුතු කරන අය නෙවෙයි මේ විදිහට පංචස්කන්ධ ලෝකයේ යථා තත්ත්වය විනිවිද දක්නා පුද්ගලයෝ අය ඒ වගේම මේ පංචස්කන්ධ ලෝකයෙන් වෙනත් විවිධ ආකාරයෙන් නාම රූප වශයෙන් දකින්නට පුළුවන්. ආයතන වශයෙන් එයාට දකින්නට පුළුවන්. නැත්නම් ඉන්ද්‍රිය ධර්ම වශයෙන් දකින්නට පුළුවන්. පස්සේ පස්ස ආයතන වශයෙන් කියන්නේ පස්ස ආයතන හයක් වශයෙන් මේවා දකින්නට පුළුවන්. මේ සෑම එකකම ඇතිවීමේ හේතුව නැතිවීම නැතිවීමේ මාර්ගය දකිනවා. ඒ එක එකක් තුළින් ලැබෙන ආස්වාදය ආදී නිස්සාරණ ආදී දකිනවා ඒ ප්‍රඥාව තුළින්. මෝහයෙන් වැසී ගිය කෙනෙකුට ඒක දකින්නට බෑ. ඒ වගේම තමයි මේ තියෙනවනේ යම්තාක් ආශ්‍රව ධම්මකාම ආශ්‍රව භව ආශ්‍රව අවිද්‍යාශ්‍රව දිස්ඨාශ්‍රව ආදී මේ ආශ්‍රව ආශ්‍රය ධර්මයන් මේවයි කියලා ඒ ප්‍රඥාවෙන් දකිනවා ආශ්‍රය සමුදය දකිනවා ආශ්‍රය ඇතිවීමේ හේතුව ආශ්‍රය නිරෝධය දකිනවා ආශ්‍රය නිරෝධ ගාමිනී ප්‍රතිපදාව දකිනවා සමාගයේ මේ ප්‍රඥාවෙන් විනිවිද දක්නා ප්‍රඥාවෙන් ඒක අත්දකිනවා ඊට අමතර මේ චතුරාර්ය සත්‍ය ධර්මයන් පැහැදිලිව දකිනවා මේක තමයි දුක්ඛ සත්‍ය මේ දුක්ඛ සමුදය සත්‍ය මේයි මේ දුක්ඛ නිරෝධ සත්‍ය කියන්නේ මේකයි දුක්ඛ නිරෝධ ගාමිනී ප්‍රතිපදාව සත්‍ය කියන්නේ මේකයි කියලා ප්‍රඥාවෙන් දකිනවා අර මෝහයෙන් වැසිච්ච සත්‍ය එයාට මේ කිසිවක් දකින්නට පුළුවන්කමක් නැහැ. ඒ ඇයිට දකින්නට පුළුවන් අර ප්‍රඥාව ඇතින් යුතු කෙනාට සක්කාදිට විචිකිච්ඡා සීලබ්බත පරමාස කියන සංගුණ ධර්ම කියන්නේ මේවයි මේ මාර්ගයෙන් සෝවන් මාර්ගයෙන් මේවා මේ ආකාරයෙන් නැසී යනවායි කියලා දකින්නට පුළුවන්. කාමරාග පටික කියන සංගුණ ධර්මයන් කියන්නේ මේවයි මේ වාගේ ඕලානික தත්ත්වයේ සකදාගාමී මාර්ගයට පත්වන විට මේ විදිහට නැසී ගියාය නැසී යනවායි කියලා දකින්නට පුළුවන්. ඒ වගේම මේ කාමරාග පටික කියන අනුසේ ධර්මයන් සම්පූර්ණ මෙම සේවය නිරුද්ධ වී යන්නේ මෙලෙසිනුයි මාගේ සිත තුළ මේවා නිරුද්ධ වී ගියේ මේ ආකාර දර්ශනයක් තුළින් ඒ කියලා පැහැදිලි පත්‍ර අවබෝධයක් තුළින් ඒ කාමරාග පිටික සංගෝධනයක් නැත්නම් ඒ අනුසර ධර්මයන්ගේ සේවියාම සිදුවන ආකාරය සිදු වී ගිය ආකාරය පැහැදිලිව පත්‍යසේ සාධකින්නට පුළුවන්. ඒ වගේම රූප රාග රූප රාග මාන උද්දච්ච අවිජ්ජා වැනි සංගෝධ ධර්මයන් තිබෙනවා. මේ සංවෝධ ධර්මයන් සේවී යන්නේ මෙහෙමයි නැත්නම් සේවී ගියේ මෙහෙමයි කියලා එවැනි කෙනෙකුට දකින්නට පුළුවන් ශක්තිය ලැබෙනවා. ඒ වෙලාවට දකින්නට පුළුවන් මේක තමයි අනිමිත් සමාධිය, මේක තමයි අප්‍රණීත සමාධිය, මේක තමයි ශුන්‍ය සමාධිය කියලා. එහෙම නැත්නම් මේක තමයි අනිමිත් විමෝක්ෂය, මේක ශුන්‍ය විමෝක්ෂය, මේක අප්‍රණීත විමෝක්ෂය කියලා. ඒ විමෝක්ෂය දකින්නට පුළුවන්. ඒ ආයත බලකින්නට පුළුවන් මේක තමයි නිර්වාණ ධාතුව කියන්නේ. මේක තමයි පල සමවල් කියන්නේ. මේ නිර්වාණ ධාතුවේ යථාර්ථය ස්වභාවය මේකයි කියලා ඒවා විවිධ දකින්නට පස්වස් වශයෙන් අත්දකින්නට පුළුවන් අර මෝහයෙන් වැටෙන පුද්ගලයන් මාගේ නෙවෙයි ඒ මෝහයෙන් නැතිකල විකටිච්චය විගත මෝහේසු වීත මෝහේසු වීත මෝහ tattයට පත් වූ කෙනාට අර මෝහයෙන් යටපත් වූ කෙනා මේ සංසාරයේ නැවත නැවත ඉපදී ඉපදී ඉපදී ඉපදී යමින් සංසාරික දුකම අනුභව කරන ආකාරය ඔහුට දකින්නට පුළුවන් ප්‍රඥා ඇසින් ප්‍රඥාවත් කෙනෙකුට ඒක දකිනවා අර වීත මෝහ tattයට පත් වූ කෙනා දකිනවා. එයා දකිනවා තමාගේ ජාතිය මේ විදියට සේවී යනවාය. ජාතිය මේ විදියට සේවී ගොස් තිබෙනවාය. ඒක නිසා නැවත ඉදීමක් මාගේ සිත තුළ නැත. මේ දුකේ කෙලවරය කියලා දකින්නට පුළුවන්කම ලැබෙනවා. මේ විදිහට බීත මෝහ තත්ත්වයට පත් වූ කෙනෙකුගේ ගුණස්කන්ධයක් තියෙනවා නම් පැය 10ක් 15ක් නෙවෙයි දින ගානක් තිස්සේ කතා කළත් නිම්ම නොවන සීමිත ගුණස්කන්ධයක් තිබෙනවා. මෙන්න මෙවැනි කෙනෙකුට දානයක් දීමෙන් ලැබෙන පුණ්‍ය ශක්තිය මහත්ඵලයි මහානිසංසයි කියන එක අමුතෙන් කියන්නට අවශ්‍ය දෙයක් නෙවෙයි. ඊළඟ ගාථාවෙන් දක්වන බුදුරජාණන් වහන්සේ පින දෝෂාන කිත්තානි ඉච්ඡා දෝෂා අයම් පජා මේ ලෝකේ සත්‍ය යම් යම් දේවල් ලබා ගැනීම අපේක්ෂාවෙන් කැමැත්තෙන් ඉච්ඡාව කියන්නේ කැමැත්ත ආශාවෙන් සිටිනවා. මේ සිව්පසේ ලබා ගැනීමට හෝ Tamanට අවශ්‍ය විවිධ දේවල් ලබා ගැනීමට ආශාවකින් කැමැත්තකින් සිටිනවා. එවැනි අයට යම් කිසි දෙයක් දීම තුළින් ලැබෙන පුණ්‍ය ශක්තිය අල්පයි. හරියට අර නිශ්චල භූමියේ වගා කළ බීජෙන් ලැබෙන අස්සන්න මදවන්නාසේ අරතින් ලැබෙන පුණ්‍ය ශක්තිය අල්පවන්නේ. එතකොට එහෙම නෙවෙයි තස්මා හේවිගතිච්ඡේසෝ මේච්ඡාවන් සම්පූර්ණයෙන්ම අයින් කළ කෙනෙකුට යම් කෙනෙක් දානයක් දුන්නොත් එහෙම ඒකෙන් ලැබෙන පුණ්‍ය ශක්තිය අසීමිත වෙනවා. විගතිච්ඡේසෝ කියන්නේ ඉච්ඡාව සම්පූර්ණයෙන් නැති කළා කියන එක. කිසිම අපේක්ෂාවක් නැහැ, කිසිම බලාපොරොත්තුවක් නැහැ, ලාභ අපේක්ෂාවක් නැහැ. ඔය තමාගේ ජීවිතේ පවත්වාගෙන යාමට මේ මේ පස්කාර ධර්මයන් අවශ්‍ය වෙනවා. ආහාර පාන බෙහෙත් තේ සිවුරු පිළිකර ආදී අවශ්‍ය වෙනවා. ඒවා තමාගේ අවශ්‍ය ආශ්‍රිතාවයට ලබා ගන්නවා නමුත් ඒවා කෙරේ කිසිම ඇලීමක් නැතුව බැඳීමක් නැතුව ඒවා කෙරේ ගිජු වෙන්නේ නැතුව කෑදර භාවයකට පත්වන්නේ නැතුව ඒවා පරිභෝග කරන්නේ මේ ශාසන ප්‍රතිපත්ති පූර්ණේ කර ගැනීම සඳහා ඒවත් විශේෂ සීලයක පිළිතලා කත්‍ය සම්නිස්සිර සීතය කියන ලබන ඒ සීලයේ පිළිතලා ඒවා පරිභෝග කරන්නේ එවැනි කෙනෙකුට යම් කෙනෙක් දානයක් දෙනවා නම් ඇත්ත වශයෙන්ම අර එක එක දේවල් ලබා ගැනීමට ආශාවෙන් කෑදරකමින් බලා සිටින අය අයට දෙන දානයක් වගේ නෙවෙයි ඒක මහත්ඵල මානසික ස්වභාවයට පත්වනවාමයි. එතකොට මෙතනදී බුදුරජාණන් වහන්සේ විස්කෘතෙලින්ම ප්‍රකාශ කරන්නේ තස්මාහි වීත රාගේසු තස්මාහි වීත දෝෂේසු තස්මාහි වීත මෝහේසු තස්මාහි විගතිච්චේසු දෙන්නම් වත මහත්ඵලම් කියන පද හතරෙන් වීත රාග වීත දෝෂ වීත මෝහ වීත ඉච්ඡා කියන කරුණු හතර ඒ කියන්නේ ද්වේෂය නැති කළ රාගය නැති කළ ද්වේෂය නැති කළ මෝහය නැති කළ ඉච්ඡාව නැති කල රහත් කෙනෙකුයි මෙතනින් දක්වන්නේ. අන්න එවැනි කෙනෙකුට දෙන ලද දාණය දින්නම් හොති මහත්ඵල මහත්ඵලයි මහානිසංසය කියලා දක්වා තිබෙනවා. එතකොට බුදුරජාණන් වහන්සේ වෙන සූත්‍රයකින් දක්වලා තියෙනවා අඩුමාසේ සෝවාන්වත් වීමට උත්සාහ කරන කෙනෙකුට යම් කිසි කෙනෙක් දානයක් දුන්නොත් මේකෙන් ලැබෙන පුණ්‍ය ශක්තිය අසංකේය අප්‍රමේයයි කියලා. සෝතාපට්ටි සෝතාපට්ටිපල සච්චිකිනියයි පටිපන්නේ දානං දත්තා අසංකේයෝ අප්‍රමේයෝ දක්ිනා පාටිකං කිතබ්බා කියලා ඒ පාඩේ දක්වා තිබෙන්නේ සෝවාන් ඵලයේ සාක්ෂාත් කිරීම සඳහා ඒ කියන්නේ සෝවාන් මාර්ගය ලැබලා තියෙන්නේ සෝවාන් ඵලයේ සාක්ෂාත් කිරීම සඳහා යම් යම් කිසි කෙනෙක් ප්‍රතිපන්නේ ප්‍රතිපත්ති පූර්ණය කරනවා නම් එවැනි කෙනෙකුට දානයක් දීමෙන් ලැබෙන පුණ්‍ය තත්ත්වය අසංකේයෝ අප්‍රමේයෝ සංඛ්‍යාවකින් දක්වන්නට බෑ ප්‍රමාණයකින් මිනින්නට බෑ අප්‍රමාණ වූ පුණ්‍ය ශක්තිය ලැබෙනවා කෝපනවා දෝසෝතාපන්නෝ එහෙමනම් සෝතාපට්ටි ඵලයේ සෝවාන් ඵලයේ සාක්ෂාත් කරපු කෙනෙකුට දුන්න පුණ්‍ය ශක්තිය ගැන කවර කතාවක්ද කියලා එහෙම දක්වමු උපපාඨක වෙනවා. ඔය දක්ෂින විභංග සූත්‍රයෙන් දැක්වෙන පාඩයක් අපි ඉදිරිපත් කළේ. එතකොට මේ සෝවාන් කෙනෙක්ට එහෙමනම් සකදාගාමි කෙනෙකුට දීමෙන් අනාගාමි කෙනෙකුට දීමෙන් රහත් වූ කෙනෙකුට දීමෙන් ලැබෙන පුණ්‍ය ශක්තිය ගැන අපිට හිතා ගන්නට පුළුවන්කම තිබෙන්න ඕනේ. කුයි තරම්නම් පුණ්‍ය ශක්තියක්ද මේකෙන් ලැබෙන්නේ කියලා. ඒ නිසා දානයක් දීමේදී බොහෝ අයගේ සිත තුළ වැරදි අදහස් තියෙනවා. අද කාලේ බොහෝ කෙනෙකු මේ ගියගේ සිත තුළ තියෙනවා ඔය හාමුදුරුවන්ට දන් දෙනවට වැඩිය දසසිල් මෑණිවරුන්ට දන් දෙන එක උසස්ස කියලා. එහෙම නැත්නම් හාමුදුරුවන්ට දන් දෙන එකට වැඩිය හොඳයි ඔය අනාථ මඬමුකට ගිහිල්ලා දන් දෙන එක. නැත්නම් ඔය පීතිපුර වැනි ළමා නිවාසයකට ගිහිල්ලා දන් දෙන එක ඊට වැඩි උසස් කෙනක් ලැබෙනවා කියලා වැරදි දෘෂ්ටියක් තිබෙනවා. මේවට අනිවාර්යයෙන්ම අපි කරුණා බුද්ධියෙන් යුතුව ගිහිල්ලා දන් දෙන්න ඕන. ඒක එපා කියන කතාවක් නෙවෙයි මම මේ කියන්නේ. නමුත් ඊ ඇයිට ඔය කියන ගුණධර්ම තියෙනවද කියලා කල්පනා කරලා බලන්න. ඒ අය අර කුඩු මැටි සහිත නිසරු භූමි වගේ. මොකද රාගයෙන් බරිත වෙලා, ද්වේෂයෙන් බරිත වෙලා, මෝහයෙන් බරිත වෙලා, ඉච්ඡාවෙන් බරිත වෙලා කිසිම ආකාරයෙන් මේ දෙන තේපසේ අරගෙන ඒ දානමාන ආදී අරගෙන මේ සංසාර දුකින් මිදීමට කටයුතු කරනවා නෙවෙයි, සංසාර දුකින් මිදීම සඳහා ලෝක සත්‍යයට අතීත දෙනවා නෙවෙයි, මෙලෝ යහපත පරලෝ යහපත ලෝක සත්‍යයට කියා දෙනවා නෙවෙයි, යටත් පිරිසෙන් පංචිල් පද පහවත් ආරක්ෂා කරනවා නෙවෙයි. නමුත් අපේ මිනිස්සු අපේ සිංහල මනුෂ්‍යයන්ගේ සිත තුළ තියෙන වැරදි ආකල්පයක් වැරදි අදහසක් මේ ඇයට දීමෙන් තමයි විශාල පිනක් ලැබෙන්නේ කියලා අවශ්‍ය අවශ්‍යතාවය මත අවශ්‍ය භාවයෙන් මත ඒ කල්පනා කරන මේ ඇයට තමයි තම අවශ්‍ය නමුත් අර තුටන දෝෂ රහිත කුඹරක් වගේ සස්සේක කුඹරක් වගේ කෙනෙකුට දානයක් දීමෙන් තමයි විශාල පුණ්‍ය සත්‍යයක් ලැබෙන්නට පුළුවන් ලබන්නට පුළුවන්කම ලැබෙන්නේ අපි දානයක් දීමේදී කරුණා බුද්ධියෙන් දන් දෙන්නට පුළුවන් ඒ වගේ අනුග්‍රහ බුද්ධිය කියලා දක්වන කියන්නේ කෙනෙකුට අනුග්‍රහ උත්සාහයක් දැක්වීම සඳහා කරුණාවෙන් අපිට යමක් දන් දෙන්න පුළුවන් තිරසන් සතකට නැති බරි කෙනෙකුට ඔය පීතිපුර ළමාපුර වැනි නිවාසවල සිටින අයට අනාථ මඩම් වල සිටින අයට ඒ අපි දෙන්නේ පූජා බුද්ධියකින් ගරු මේ දැන් හාමුදුරු කෙනෙකුට දෙනකොට සිල්මෑණි කෙනෙකුට උසස් සිල්මෑණි කෙනෙකුට දෙනකොට පූජා බුද්ධියෙන් දෙන්නේ. ඉතින් මෙතන කරුණ අදහස් දෙකක් කරුණාවෙන් දෙන එකක් සහ ගෞරව සම්ප්‍රයුක්තව පූජාවකින් විතර දෙන ධානයක් අනුව බලනකොට එතන අදහස් දෙකක් තිබෙනවා. තිබෙනවා. ඒක නිසා අපි අර කරුණා බුද්ධියෙන් නැත්නම් අනුග්‍රහ බුද්ධියෙන් යුතුව ඒ ඇයට අපි දේවල් දෙීම කළ යුතුයි. එසේ කරන්නේ නැත්නම් ඒ ජීවිතයේ ඒ තැන් පවත්වාගෙන යන්නට බෑ අනිවාර්යයෙන්ම කරන්නට ඕන. නමුත් Tamanගේ සිත තුළ තියෙන මේ දාණය ගැන තියෙන වැරදි අවබෝධය අයින් කරගත යුතුයි කියන කාරණාව දැක්වීම සඳහායි අපි මේ කරුණ ඉදිරිපත් කළේ. එතකොට එහෙම දාණයක් දීලා ඉවරලා ඒ දාණය එතනම නතර කරන්න හොඳ නෑ දුන්නාට පස්සේ ඒ ගැන නැවත නැවත සිහිපත් කරන්නට ඕන. දානං දත්තා තං ආරම්භ ලෝභෝ උප්පජ්ජති දෝෂෝ උප්පජ්ජති ditthi උප්පජ්ජති විචිකිච්ඡා උප්පජ්ජති ආදී වශයෙන් දැක්වෙන පාඩ තිබෙන දානයක් දීලා ඒ කර්මණු කරගෙන ලෝභයේ පසු ඇති වෙන්නට පුළුවන් මෙච්චර මෙච්චර දුන්නේ අපරාධ මේක දේශයෙන් කරන්නට තිබුණා නේද? මේ ඇත්තත් මේ වාගේ විදියට දන් දුන්නා නේද? ආදී වශයෙන් විවිධාකාර ලෝභ සිතිවිලි ඇතිවන්නට පුළුවන්. නැත්නම් මේ දෙන ලද දාණයෙන් ලැබෙන ලෞකික සැප සම්පත් භවභෝග සැප සම්පත් කෙරේ ලෝභ සාගත සිතිවිලි ඇති කරගන්න කරන්න පුළුවන්. මට අනාගත භවවලදී මේ දානීය පුණ්‍ය ශක්තිය තුළින් මෙහෙම මෙහෙම සැප සම්පත් ලැබෙනවා කියලා ඒකකදී මේ දක්වා නොලැබූ අනාගතයේ ලැබෙන්න යන සැප සම්පත් ප්‍රාර්ථනා කරමින් ලෝක සහගත සිතිවිලි ඇති කරගන්නට පුළුවන්. ඒක නිසා එහෙම ඇති කරගන්නවා නම් එහෙම ඒ පුණ්‍ය ශක්තිය ඒක ඒක තුළින් බාල වෙනවා. නැත්නම් ද්වේෂයක් ඇති වෙන්නත් පුළුවන් අපරාධ මෙයාට මෙහෙම කියලා නේද කියලා යම් කිසි සුළු වරදක් දැක්කට පස්සේ පවා අර දෙන ලද දාන ඔක්කොම නිෂේධ කරමින් ඒ ඒකෙලි දෝෂ දේශාගත කටයුතු කරන අවස්ථානන්තක් තිබෙනවා. බොහෝ ලෝක සත්‍යය දකින්නේ කෙනෙකුගේ සිත තුළ තියෙන මහා ගුණස්කන්ධයකට වඩා ඉතා සුළු අල්ප වූ දුර්නරක සාකච්ඡාවක් තියෙනවා නම් ඒක තමයි සාමාන්‍ය ලෝක ශබ්දා දකින්නේ. ඉස්මතු වෙලා පේන්නේත් එහෙමයි. අපි පොඩි කාලේ ඉස්කෝල යන කාලේ කියපු උපමාවක් තියෙනවා. මහා විශාල පළුලයක් පෙන්වලා සුදු තිතක් තියලා ළමයින්ගෙන් අහනවා මොනවද ළමින්නේ උඹලට පේන්නේ? හැම ළමයෙක්ම කියන්නේ සුදු තිතක් පේනවා, සුදු තිතක් පේනවා කියලා. ඇයි ළමින්නේ උඹලට මහා විශාල මේ පළුලැල්ල පේන්නේ නැද්ද? උඹලට පේන්නේ සුදු තිත පමණද? කියලා එතෙන්දී ප්‍රශ්නයක් නගනවා. ඒ වගේ තමයි ලෝක සත්‍යය ඊතර සුදුසිත ඊතර පුංචි වරදක් පවා මහා විශාල වශයෙන් කෙනෙකුෙන් ගන්නවා. අර තියෙන මහා ගුණස්කන්ධ දහස් ගණන් දසදහස් ගණන් ගුණස්කන්ධයන් තිබෙන්නත් පුළුවන්. නමුත් දශමයක වෙන මේ වරදක් තියෙන්නත් පුළුවන්. අර වරද ලෝකෝට ඊතාගෙන ඉවරෙලා ඊට පස්සේ දෝෂාරෝපණය කරන අවස්ථාවක් තියෙනවා දන් දීලා ඉවරෙලා. දානන් දත්තා සංආරබ්බ දෝෂෝ උප්පජ්ජති. දුකිච්ඡා උප්පජ්ජේ සමහර විට සැක පහල කරන කරන්නට පුළුවන් මේ ඇසිල්වත්ද ගුණවත්ද ධ්‍යාන සම්පන්න මාර්ගඵල තියෙනවාද ඔය වගේ උසස් ගුණ ධම්ම තියෙනවාද ආදී වශයෙන් සැකපහල කරගන්නට පුළුවන් එහෙම කළොත් එහෙම කරන ලද කුසලයේ විපාක සත්‍යය බාල කරගන්නවා Tamangeම නොදක්කම නිසා එහෙම නෙවෙයි ඒ දාණය දීලා ඉගෙන නැවත නැවත සිත සිතා සතුරුවන්නට ඕන මෙවැනි දානයක් දුන්නා මේකෙන් මේ වාගේ පුණ්‍ය ශක්තිය ලැබෙනවා මේ පුණ්‍ය ශක්තියෙන් තුලින් මට ලැබෙන ලෞකික භවභෝග ශක්ති සම්පත් පාදක කරගෙන ඒකාන්තයෙන්ම නිවන් අවබෝධ කර ගැනීමට යථාවශ්‍ය කටයුතු සම්පාදනය කරගන්නට ඕනමම ඒක ලැබෙන ලෞකික භවෝග සත්‍ය සම්පත් ඒකාන්ත වශයෙන්ම නිවන් සුව ලබා ගැනීමට අවශ්‍ය ගුණධර්ම පූර්ණේ කර ගැනීමට මට උපයෝගී කරගන්නට ලැබේවා ආදී වශයෙන් සිතමින් ඒ ගැන සිත සිතා සතුටු වන්නට ඕනේ. එහෙම සතුටු වීම තමයි කළ යුතු වන්නේ. එතකොට තමයි අර කලින් කරන ලද දානයේ පුණ්‍ය ශක්තිය තව තවත් මහත්ඵල මානසංස භාවයට පත්වන්නේ. එතකොට ඒව උත්කෘෂ්ඨ කුසල් භාවයට පත් වෙනවා. ඒ දෙයට වැරදියට හිතන්නට හොඳ නෑ. නිවැරදි ආකාරයෙන් සිතන්නට ඕනේ. දානයන් පිළිබඳව තියෙන වැරදි දෘෂ්ටියක පිටලා යම් කිසි කෙනෙක් දානයක් දෙනවා නම් ඒකෙන් ලැබෙන විපාක සත්‍ය අල්පයි. ඉතින් මේ මේ කරුණ අවබෝධ කර ගැනීම තිබීම ඒ කියන්නේ මේ දානයන් දීමෙන් ලැබෙන විපාක සතිය රඳා පවතින මේ මේ කරුණු මතයි කියන කරුණු ගැන පැහැදිලි අවබෝධයක් ලබාගෙන සිටීම නිසා කෙනෙකුට දානයක් දීමේදී එවැනි ගුණධර්මයෙන් යුතු කෙනෙකුට දානයක් දෙනවනට විශේෂයෙන්ම හිතා ගන්නට පුළුවන් ඒකෙන් ලැබෙන විපාක සතිය මෙතකයි මහත්ඵල මහානිසංස වායයට දැක්වෙන අසීමිත එකක් කියලා. එතකොට ඒ අයගේ සිත් තුළ ඇති වෙන ශ්‍රද්ධාව අධික වෙනවා, භක්තිය ගෞරවය අධික වෙනවා, චේතනාව විතා ප්‍රබල වෙනවා. ඒ වගේම මේ කුසල පාශික චෛත්‍යික ධර්මයන් ඉතා ප්‍රබල තත්ත්වයෙන් තමාගේ සිත තුළ ඇති වෙනවා. අන්න ඒ තුළින් ඒ ඇයට විශාල පුණ්‍ය සත්‍යයක් ඇති කර ගන්නට පුළුවන්. ඔය නොදත් කෙනෙක් ඒ කරුණ ගැන නොදත් කෙනෙක් දානයක් දෙනවාට වඩා ඒවා කෙරෙහි දන්නා කෙනෙක් දෙන දාණය ඇත්තෙන්ම මහත්ඵලයි මහන්සසයි. එතකොට මේ දක්වා මේ ඇයට කිව්වේ අපේ බුදුරජාණන් වහන්සේ කියන ලද ගාථා හතරක සරල අදහස. ඒ කියන්නේ තින දෝෂාන කෙත්තානේ රාග දෝෂා යම් පංජා දෝෂ දෝසා අයම් පජා මෝහ දෝසා අයම් පජා ඉච්ඡා දෝසා අයම් පජා මේ ලෝකේ සත්‍යෝ හරියට නිසරු භූමි වගේ රාගයෙන්, ද්වේෂයෙන්, මෝහයෙන්, ඉච්ඡාවෙන් විවිධ කෙලෙස් වලින් පීඩිත වෙලා ඉන්නේ. සිත කැකෑරෙනවා නැත්නම් සිත අපිරිසුදු භාවයට පත් වෙලා තියෙනවා. හරියට පිරිසුදු ජලය මඩ වතුරකින් මඩ වෙලා තියෙනවා වගේ, දුගනාමන ජීකෙන් දුගනාමනවා වගේ, එයාගේ සිත කෙලෙස් වලින් මඩ වෙලා තියෙන කෙලෙස් වලින් දුගනාමන තත්ත්වයට පත් වෙලා තියෙනවා. මෙවැනි කෙනෙකුට දානයක් දීමෙන් ලැබෙන විපාක ශක්තිය අර නිසරු භූමියේ වගා කළ දෙයකින් ලැබෙන බීජයකින් ලැබෙන අස්සන්න මදවන්නාසේ අල්ප වූ විපාක සත්‍යයක් මද වූ විපාක සත්‍යයක් තස්මාය වේතනාගේසු තස්මාය වේත දෝෂේසු වේත මෝහේසු විගතිච්ඡේසු දින්නම් හෝති මාප්පලං එමෙන්සා වේතනාග වේත දෝෂ වේත මෝහ වේත ඉච්ඡා කියන කරුණු හතරෙන් යුත කෙනෙකුට යම් කෙනෙක් දානයක් දුන්නොත් අර ශක්තික කුඹරක වගා කර අස්සන්නසේ මහත්ඵල මහනිසංස භාවයට ඒ පුණ්‍ය ශක්තියපත් වෙනවා ඒකට හේතු රාශියක් තියෙනවා මොකද ඒ අයගේ සිත පිරිසුදු සිත තුළ කෙලෙස් ධර්ම වාගේ වල් පැලැටි ගහන වෙලා තියෙනවා වාගේ කෙලෙස් වලින් ගහන වෙලා නැහැ විවිධාකාර සංස්කාර චිත්ත සංස්කාර ධර්ම වලින් තහන් වෙලා නැසිත පිරිසුදු භාවයට පත් වෙලා තියෙන්නේ. ඒ වගේම රාග, ද්වේෂ, මෝහ ආදීන් චිත්ත තැවෙනවා නෙවෙයි, දැවෙනවා නෙවෙයි, පිච්චෙනවා නෙවෙයි. ඒ ඇගේ චිත්ත කරුණාවෙන් තෙත් මුදිතාවෙන් තෙත් වෙලා මෛත්‍රියෙන් තෙත් ඒ සීති භූතෝස් නිබ්බුතෝ කියලා තියෙනවා. කෙලෙස් නිවීම නිසා චිත්ත සීතල භාවයට පත් වෙලා තියෙන්නේ. ඊට අමතර එවැනි කෙනෙකුගේ චිත්ත පෝෂිත වෙලා තියෙනවා. බුදුපසේ බුදුමහරහත් මහෝත්තමයන්න් වහන්සේලාගේ චිත්ත පෝෂිත විකසිත වූ විශිෂ්ට ලෝකෝත්තර ධර්මයන් ලබා දීමට උපකාර වන ගුණ ධර්ම වලින් විශේෂයෙන්ම සත්‍විස් බෝධිපාශික ධර්ම වලින් සතර සතිපට්ඨාන සම්මප්පදාන ඉද්ධිපාද පංචින්ද්‍රියන් පංච බල සත්බෝධංග ආර්ය අෂ්ටාංග මාර්ග වැනි ගුණ ධර්ම වලින් පෝෂිත වෙලා තියෙනවා. ඊට අමතරව ඒ අයගේ සිත තුළ ප්‍රඥාවෙන් විනිවිද දැකිය යුතු ධර්ම තියෙනවා. <coughs> අභිඤ්ඤේ අභිඤ්ඤාතං ඒ කියන්නේ විශිෂ්ට ඥාණයෙන් දකිත ධම්ම තියෙනවා. ඒ විශේෂ ඥාණයෙන් දතයුතු විශාල ධම්මස්කන්ධයන් අවබෝධ කරගෙන සිටිනවා. මෙම නිසා එවැනි කෙනෙකුට දානයක් දීමෙන් ලැබෙන පුණ්‍ය ශක්තිය මහත්ඵලයි මහානිසංසයි කියන ඒ ගාථා හතේ සරල අදහසයි. අපි ඉදිරිපත් කළේ මේක දේ ඉදිරිපත් කළේ දිව්‍ය ලෝකයේ අල්පේශ ශාක්‍ය සහ මහේ ශාක්‍ය දෙවිවරු දෙදෙනෙක් කර්මණු කරමින් කියලා ඒ පොත්වල දක්වා තිබෙනවා. එතකොට මේ කරුණ දැන ගැනීම තුළින් මේටත් මේ දිව්‍යයේදී දානමාන ආදී කවරකට දානමාන ආදී දුන්නත් ඒ දෙන අවස්ථාවේදී තමාගේ ඒ පුණ්‍ය ශක්තිය ගැන මන අවබෝධයක් ඇතුව ප්‍රඥා සංප්‍රයුක්ත දාන දෙන්නට පුළුවන් ශක්තිය ඇති වෙනවා ඇති. ප්‍රඥා සංප්‍රයුක්ත කියන්නේ නුවණ ඇතුව මෝඩකමට දෙන්නම් වාලි දෙනවා නෙවෙයි ඥාන සංප්‍රයුක්ත ප්‍රඥා සංප්‍රයුක්ත දාණය දීමෙන් ලැබෙන විපාකයක් ඒකාන්ත වශයෙන් ප්‍රඥා සංප්‍රයුක්ත විපාකයක් වෙනවා. කුසල් ක්‍රීමේදී ඥාන සංප්‍රයුක්තවත් කරන්නට පුළුවන්. ඥානීය නොයේදී ඥාන විප්‍රයුක්තවත් කරන්නට පුළුවන්. ඒක නිසා ඥාන සංප්‍රයුක්ත කුසල් ක්‍රීමේ ශක්තිය ලැබෙනවා ඇති. එතකොට ඒ ආකාරයෙන් දානයක් දීමෙන් ලැබෙන පුණ්‍ය ශක්තිය මහත්ඵල මහානිසංස භාවයට පත්වන ඒ දෙමෙන ලෞකික සත්‍ය සම්පත් භවභෝග සත්‍ය සම්පත් පාදක කරගෙන නිවන් යාමට අවශ්‍ය ගුණධර්ම සම්පූර්ණ කරන්නට පුළුවන් වෙනවා ඒ ගුණධර්ම දිනු කර ගැනීම තුළින් මේ ඇතත් චතුරාර්ය සත්‍ය ධර්මයන් අවබෝධ කරගෙන මේ සංසාර දුක නිම කරන්නට පුළුවන් ශක්තිය ලැබෙනවා එසේම වේවා කියලා ආශිර්වාද කරන මේ කෙටියන් ශාස්ත්‍රාව මෙතනින් නිම කරන්නම් දැන් අපි දෙවියන්ට පින් දෙමු ආකාශත්තාජ කියන පාඨය කියමු ආකාශත්තාජ මුම්මන්තා දේවානාගාමයේ නිකාපින්යන්තං අනුමෝදිතා චනන් ලක්ඛන්තු ශාසනං ආකාශත්තා දිබුම්මත්තා දේවානාගා මහින්దికා පුඤ්ඤන්තං අනුමෝදිතා චනන් ලක්ඛන්තු දේශනං ආකාශත්තා දිබුම්මත්තා දේවානාගා මහින්దికා පුඤ්ඤන්තං අනුමෝදිතා චනන් ලක්ඛන්තු මම් පරන්ති පාත්‍නිකා නිමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමෝ සතං සමාගමෝ හෝතු යාව නිබ්බාන පත්‍ය ඉදම් මේ පුඤ්ඤං ආසවක්ඛ්‍යාවාන් නොතු සබ්බ දුක්ඛා පමුච්ඡතු මේ කුසීලං කුසල සත්‍යං මේ අයගේ මෙලොවේ හප්තත් සැලසේවා පරලොව හප්තත් අපෙත් වේවා නිවනේ සැලසීමට මේ කුසල් හේතු උපනිශ්‍රේ වේවා අභිවාදන සීලස නිච්ඡං වද්ධා පචායනෝ චත්තාරෝ ධම්මා වඩ්ඩಂತಿ ආයුවන්නෝ සුඛං බලං ආරෝග්‍ය සම්පත්තේ සග්ග සම්පත් මේ වචනතෝ නිබ්බාන සම්පත්තේ විනාතේ සමිඤ්ඤතු සෝපත්තේවා නිව